ආයිබෝවන් තෙරුවන් සරණයි. සියස මාධ්‍ය කණ්ඩායමේ අපි සුපුරුදු පරිදි ඔබගේ ආලින්දයට ගොඩ වෙන්නේ ඔබට අපට පුරු පුරුදු අපගේ වැඩසටහන අරගෙන ගුරු වදන් සිසු මුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහන මේ වන විට ඔබට අපට සමාජයට බොහොම හුරු පුරුදු වැඩසටහනක් බවට පත් වෙලා හමාරයි. ඔබ දන්නවා මේ වන විට අප සාකච්ඡා කරමින් පවතින්නේ මාචාර්ය අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ රචනා කරන ලද ධර්ම විනිශ්චය කියන ග්‍රන්ථය. පහුගිය සති කිහිපය තුළ අපගේ අනුශාසක ස්වාමින් වහන්සේ විසින් මේ ධර්ම විනිශ්චය කියන දේ පිළිබඳව අපිට බොහෝ පුළුල් පරාසයක විහිදී ගිය දැනුමක් ලබා දුන්නා. අදත් උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අප සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයේට වැඩමා වදාරා සිටිනවා. ඉතින් අපි ප්‍රථමයෙන් අපේ දේශකයන් වහන්සේව පිළි අරගනිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ වෙනදා වගේම අප කෙරෙහි අනුකම්පාවෙන් අදත් අප හා සම්බන්ධ වෙනවා. අවසරයි අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපි අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. ඉතින් සුපින්නතුනේ මේ වන විට ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි නායක ස්වාමින් වහන්සේ විසින් මේ වන විට අපිට මේ ධර්ම විනිශ්චය මේ ධම නිස්ත්‍යාකාරයට විනිශ්චය කරගන්නේ කෙසේද? ත්‍රිවිධ චෛත්‍යයන් මොනවාද? ඒවාට කොයි විදිහටද අපි වන්දනාමාන කළ යුත්තේ? ඒවා තුළ අපි ඥාන සම්ප්‍රයුක්තය සකසාගන්නේ කෙසේද? මේ කියන ආකාරයේ බොහෝම පැහැදිලි විවරණයන් කීපයක් පසුගිය සතියේ කීපය තුළදීම අපිට ලබා දුන්නා. ඒත් එක්කම මේ ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවට ගමන් කරන්නේ කෙසේද? ආමිසය තුල ඥාන සංප්‍රයුක්තව ආමිසයෙන් ප්‍රතිපත්තියට ගමන් කරන්නේ කෙසේද? ඒ ඥාන සංප්‍රයුක්ත භාවය තුළ ආමිසය තුළින් ප්‍රතිපත්තිය වඩවාගන්නේ කෙසේද කියලා උන්වහන්සේ මනාව අපිට දේශනා කරමින් තමයි පසුගිය සති කිහිපය තුළ ගමන් කරගෙන ආවේ. ඒත් එක්කම දැන් අපිට මෙවන් ගමනකදී අපිට මෙන්න මේ විදිහේ ගැටලුකාරී ස්වභාවයන් මතුවෙනවා ඒවා සමාජය තුළ භාවිතා වෙනවා සමාජය තුළ කතා බහට ලක් වෙනවා අවසර අපේ ස්වාමීන් වහන්සේ වැඩසටහනට ප්‍රවිෂ්ටයක් විදිහට මම මෙන්න මේ වගේ කාරණාවක් ඔබ වහන්සේගෙන් ධර්මානුකූල විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ දැන් මේ ත්‍රිවිධ චෛත්‍යයන්ට මේ ගිහි දායකයෝ හෝ වේවා පැවිදි උතුමන් හෝ වේවා පොද පූජා කිරීමේදී දැන් අපිට මේ සමාජයේ පේනවා මහා ඉහළින් කරන දාන කිරිපිඩි පූජාවන් ගත්තොත් එහෙම කිරිපිඩි පාත්‍ර 84000ක පූජාවන්. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ ඉතා වටිනා වර්ගේ ඇපල් වර්ග පළතුරු වර්ග ඉතා විශාල ප්‍රමාණයෙන් පූජා කරනවා. ඉතා විශාල වටිනාකමකින් යුත් ගරු භාණ්ඩ පූජා කරනවා. අපේ ස්වාමීන් වහන්සේ මේ තුලදී සමාජයේ ගොඩාක් දෙනා ගැටෙනවා මේවා අපරාධයක්. මේ බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ. දැන් මේවා පූජා කරාට ඇති වැඩක් නැහැ. මේ වගේ අපිට ඇයි බැරි අසරණ සත් මිනිස්සුන්ට උදව් කරන්න රෝහල් හදන්ඩ පාසල්ව කුඩා දරුවන් අතරේ බෙදලා දෙන්න මේ දුප්පත්කම දරිද්‍රතාවය ඉවත් කරන්න. අපේ සාමින්වාස මේ කාරණාව සාධාරණද මිනිසුන් මෙහෙම හිතන එක සහ මං ඔබහන්සකෙන් බලාපොරොත්තු වනා මේ වගේ පූජාවන් කරන පුද්ගලයින්ගේ ඒ චිත්තය වැරදිද. තෙරුවන් සරණයි හැම දෙනාටම අද දවසෙත් අපි මේ ධර්ම විනිශ්චය ප්‍රන්තය පාදක කොටගෙන ආරම්භ කරන මේ සාකච්ඡාවේදී බොහොම වැදගත් ප්‍රශ්නයක් මූලික වශයෙන් අරවින්ද මහත්මයා මතු කළේ දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරගෙන යම් කිසි කෙනෙක් යමක් පූජා කරනකොට එක මලක් පූජා කළත් මල් 84000ක් පූජා කළත් ඒ 84000ක් මල් පූජා කරන කෙනෙකු විසින් සිද්ධ කරගන්න විදිහටම අර එක්මලක් පූජා කරන කෙනාටත් ප්‍රතිපත්ති මාර්ගයට යොමු වෙන්න බාධාවක් නැහැ. එහෙමයි. ඒ වගේම එක්මලක් පූජා කරන කෙනෙකුට වගේම 84000ක් පූජා කරන කෙනෙකුටත් ඒ ප්‍රතිපත්ති මාර්ගයට යොමු වීමට අවකාශය තියෙනවා. එහෙමනම් අපි එකමලක් පූජා නොකොට 84000ක් පූජා කරන්නට අපේක්ෂා කරන්නේ කුමක් සඳහාද? දැන් මෙතනදිත් අපිට වැදගත් වෙන්නේ අපි පසුගිය සතියේ කතා කළා වගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියන අදහසින්ද පූජා කරන්නේ උන්වහන්සේගේ ගුණයටද පූජා කරන්නේ සියලු අප උපස්ථාන ජීවමාන සංඥාවෙන් කරනවද මේ හැම දෙයකදීම වැදගත් වෙන්නේ අනුන් කරන එක දිහා බලලා ඒක වැරදි ඒක හරි කියලා විනිශ්චය කරන එක අපට පහසු නැහැ ඒවාහි යෙදෙන තැනත්තා ප්‍රත්‍යවේක්ෂණයක යෙදෙන්න ඕන මොන වගේ පදනමක මොන වගේ අදහසින්ද මේක කරන්නේ එහෙම. අන්න ඒ වගේම තමයි අපිට එක් මලක් පූජා කරනවද මල් 84000ක් පූජා කරනවද කියන එක වැදගත් වෙන්නේ පූජා කරන මල් ප්‍රමාණයත් එක්කම නෙමෙයි. මල් ප්‍රමාණය කියන එක එක සාධකයක් විතරයි. දැන් අපි යම්කිසි පූජාවක් කරනකොට ඒ පූජාවේ කුසලය එහෙම නැත්නම් අර්ථය තීරණය කරන්නට ප්‍රධාන කරුණු තුනක් බලපානවා. පළවෙනි කාරණය තමයි චිත්ත සම්පත්තිය. අපේ අපි සිතන්නේ කල්පනා කරන්නේ අපේ මනෝභාවයන් හසුරුවා ගන්නෙ කොහොමද? එතන අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තිබුණොත් තමයි අපි කරන කුසලයේ ඥාන සම්ප්‍රයුක්ත. ඒතර අපි කරන පූජාවේ ලෝභය මුල් වෙනවා. අපේ ඒ කුසලය උසස් කුසලයක් නෙමෙයි. එහෙම නැත්නම් ද්වේෂය මුල් වෙනවා. ඒක උසස් කුසලයක් වෙන්නේ නැහැ. මෝහය මූලික වෙනවා නම් ඒක උසස් කුසලයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ ඒ මොහොතේ පවතිනවා නම් කොහොමත් කුසල් සිත් ජනිත වෙන්නේ නැහැ. නමුත් ඒ කුසලයට පදනම් වෙන්නේ ලෝභය හෝ මෝහය හෝ නම් ඒවා පාදක කොටගෙන උදාහරණයක් ඇටියට ගත්තොත් මට අනාගතේ බොහෝ සම්පත් ලබන්නට නම් මම බොහෝ දේවල් දිය යුතුයි කියන ආකල්පය ගත්තොත් එතකොට දෙන මොහොතේ එතනත්තාට ලෝභය දුරු කරලා ඒක දෙනවා වෙන්න පුළුවන්. හැබැයි එතනත්තා මේ පරිත්‍යාගයට පෙළඹිලා තියෙන්නේ මට සසරේ ගොඩක් සම්පත් ලබන්නට නම් බහුලව ලබන්න මේ භවයේ බහුලව දෙන්න ඕනේ කියන. ඒතර එහෙම වෙනකොට දෙන මොහොතේ කුසල් සිතක් ජනිත වුණත් ඒතනත්තාගේ ඒ කුසල ක්‍රියාවට පදනම් වෙලා තියෙන්නේ ලෝභ මූලික අදහසක්. එතකොට ඒක උසස් කුසලයක් වෙන්නේ නැහැ. එහෙමයි. අන්න ඒ වගේ අපි බුද්ධ පූජාවක් පවත්වනකොට එතන කරන පූජාවේදී චිත්ත සම්පත්තිය අපේ සිත සකස් කර ගැනීම වැදගත් වෙනවා ලෝභ ද්වේෂ මෝහ ආදීන් විනිර්මුක්තව. ඒ විශේෂයෙන් ඥාන සංප්‍රයුක්ත බව අපි පසුගිය සතියේ කතා කළා කොහොමද අපේ මනස ප්‍රඥාවෙන් හසුරුවා ගන්න කියලා. එහෙමයි. ඊළඟට වස්තු සම්පත්තිය. වස්තු සම්පත්තිය කියලා ගත්තාම අපි පූජා කරන දේ වඩා නිර්වද්‍ය වූ ධාර්මික පූජාවක් වෙන්නට ඕන ඊළඟට ඒකේ ප්‍රමාණය, ගුණාත්මක බව ඒව මත අපි කරන කුසලයේ උස් පහත් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් හොරකමක් කරලා ඒ හොරකම් කරපු දෙයින් තව කෙනෙකුට පරිත්‍යාගයක් කරනවා. එහෙම. හොරකම් කරලා හම්බ කරගත්තු දෙයින් භික්ෂුන් වහන්සේ නමකට දානයක් එතකොට හාමුදුරුවන්ට දාන දීම නිසා එතනත්තා කුසලයක් සිද්ධ හොරකම් කිරීම නිසා අකුසලයක් සිද්ධ එහෙම. එතකොට අකුසල් කරලා හම්බ කරගත්තු දේ ලෝකයට පරිත්‍යාග කිරීම තුළ අර පරිත්‍යාගයේ තියෙන අගය ඒකේ තියෙන වැදගත්කම හීන වෙනවා. ඒ මොකද පරිත්‍යාගය කියලා කියන්නේ තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීම. එහෙමයි. තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කරන්න ගිහිල්ලා ඒ ඒ සඳහා ද්‍රව්‍ය උපයන්න ගිහිල්ලා අනුන්ට විපතක් නම් කරලා තියෙන එක පරමාර්ථ විරෝධී ක්‍රියාවක්. මූලික પરමාර්ථයට පටහැනි. එතකොට ඒ උපයපු දේ නිර්වද්‍ය දෙයක් වෙන්නේ නැහැ. ඒක ඒක දානයකට යෝග්‍ය දෙයක් නෙමෙයි. හොරකම් කරලා වංචා කරලා ගත්ත දේ. දැන් නමුත් දැන් සමාජය තුළ එහෙම කාරණාත් සම්භාවනාවට ලක් වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තහම දැන් අපේ රටේම වීරයෝ හැටියට ප්‍රසිද්ධ වෙච්ච අය ඉන්නවා. පොහොසතුන්ගෙන් හොරකම් කරලා දුප්පතුන්ට බෙදා දෙනවා. කලින් කලට එහෙම අය ඉඳලා තිනවා. ඒගොල්ලෝ අදටත් වීරයෝ හැටියට සලකනවා. එතකොට ඇයිද වීරයෝ හැටියට සලකන්නේ? අර අසරණ මිනිසුන්ට උදව්වක් කරලා තියෙනවා. යම්කිසි සමාජ මෙහෙවරක් ඒ අයගෙන් උනා කියලා බොහෝ දෙනාට අගය කරන්න පුළුවන්. හැබැයි ඒක කුසලයක් හැටියට ගත්තොත් ඥාන සංප්‍රයුක්තව අපි මේ පිළිබඳව ධර්මානුකූලව කල්පනා කළොත් ඒකේ තරම් උසස් කාර්යයක් හැටියට අගය කරන්න පුළුවන් කමක් නැහැ. තව කෙනෙක් සන්තකදී බලහත්කාරයෙන් හරි හොරකමින් හරි වංචනිකව හරි පැහැරගෙන හරි එහෙම නොදුන් දෙයක් අරගෙන ඒ ලෝකෙට අපරාධයක් කරලා තව කෙනෙක් සුවපත් කිරීම ධර්මානුකූලව උසස් කාර්යයක් නෙමෙයි. ඒක සමාජමය වශයෙන් යම් යම් ඇගයීම් වලට ලක් වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට අන්න ඒ වගේ අපි පූජා කරන දේ බුදුරජාණන් වහන්සේට නම් පූජා කරන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ කොහොම කෙනෙක්ද? එතකොට උන්වහන්සේට අපි පූජා කරන්නේ මොකටද? උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනාදීන් අග්‍රප්‍රාප්ත කෙනෙක්. එතකොට උන්වහන්සේගේ සීලය සිහි කරලා උන්වහන්සේගේ ගුණය සිහි කරලා උන්වහන්සේගේ ඥානය සිහි කරලා උන්වහන්සේ වෙනුවෙන් පූජා කරන දේ අපට අධාර්මිකව සකසාගත්තු දෙයක් පූජා කරන්නට පරමාර්ථමය වශයෙන් ඉඩක් නැහැ. එහෙමයි. මොකද සීලය සිහි කරලා කරන පූජාව අපි දුස්සීලව නම් උපේලා තියෙන එක යෝග්‍ය නැහැ. එහෙම. ගුණය සිහි කරලා කරන පූජාව අපි දුර්ගුණ සහිතව නම් උපේලා තියෙන එක සුදුසු නැහැ. උන්වහන්සේගේ මහා ප්‍රඥාව සිහි කරලා කරන පූජාව අඥානව නම් සකසලා තියෙන්නේ ඒක යෝග්‍ය නැහැ. උදාහරණයක් හැටියට දැන් පහුගිය දිනක එක තරුණ ස්වාමීන් වහන්සේ නම අපට අන්තර්ජාලයෙන් දැනුවත් කිරීමක් කළා. උන්වහන්සේ රුවන්වැලි සෑ රදුන් අබියස විශේෂ පහන් ආලෝක පූජාවක් කරන්නට සූදානම් වෙනවා කියලා ඖෂධ තෙල් වලින්. එහෙම. එතකොට මම ඒක අගේ කරලා මේ පණිවිඩයක් යොමු කළා. ඊට පස්සේ උන්වහන්සේ සිහිපත් කරලා තිබුණා ඒකට ඖෂධ වට්ටෝරු වලට සීමා වෙන්නේ නැතිව එයින් පරිබාහිරව ඖෂධ වර්ග දහස් ගණනක් ඒකට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඖෂධ පෙළ සකසන් බුදුරජාන් වහන්සේට පහන් දැල්ලා. එහෙම. පස්සේ මම එතනදී සිහිපත් කළා ඔබ වහන්සේගේ අදහස හොඳයි. බුදුරජාණන් වහන්සේ අප්‍රමාණයි. අප්පටිමයි. උන්වහන්සේගේ ගුණය, සීලය, තේජස, රූප సౌందර්ය ඥානය මහා කරුණාව මේ කිසිවක් ප්‍රමාණ කරන්න බෑ. ඒ නිසා අප්‍රමාණ වූ තථාගතයන් වහන්සේට අප්‍රමාණ පූජාවක් යම් කිසි කෙනෙක් කරන්න උත්සාහ කරනවා නම් ඒක අපිට වැරදි කියන්න බෑ. ඒක අපිට ලඝු කරන්න බෑ. ඉතින් එහෙම ලඝු කරන්න ගිහිල්ලා තමයි අර ලකුණ්ඩක බද්දේ හාමුදුරුව මිටි වෙලා උපදින්නේ. එහෙමයි. දැන් අපේ ස්වාමීන් වහන්සේ අපි මේ ශාසනය දන්නවා දැන් අනේ පිඩිසිටුතුමා මේ විහාර කර්මාන්තය කරන්න ඉඩම ගන්නෙම ධනක් කෙරෙන්න රත්තරන් අතුරලා. අතුරලා. ඒ කියන්නේ සම්පූර්ණම මුළු ඒ ගන්න භූමිය පුරාම එකට එකට ගෑවෙන හැටියට රන්හවණු ඇතිරුවා කියලා සඳහන්. එහෙමයි. එතකොට එච්චර ලොකු පරිත්‍යාගයක් කරලා තමයි ගන්න. ඊළඟට ජේතවනාරාම මහා විහාරය පූජා කරනකොට ලක්ෂයක් අගනා සලුවක් ගෙනහිල්ලා ඒක තැම්පත් කරන්න තැනක් බලනකොට ඒකට සුදුසු තැනක් තිබුණේ අවසානයේ පාපිස්සට තමයි ඒක ගෙනහිල්ලා දාන්නේ. එතකොට එච්චර වටිනා විදිහට මේ පූජාව කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියත් උන්වහන්සේ ජීවමානව නැතත් තථාගතයන් වහන්සේ ගුණය උන්වහන්සේගේ ගුණය අප්‍රමාණ බැවින් ඒ අප්‍රමාණ ගුණය උදෙසා අප්‍රමාණ පැහැදීමකින් අප්‍රමාණ පූජාවක් කරනවා නම් ඒක අපිට ලඝු කොට තකන්නට පුළුවන් කමක් නැහැ. නමුත් වැදගත් වෙන්නේ ඒක ඒ අප්‍රමාණ ගුණයට උචිත විදිහට ඥාන සම්පන්නව කරනවද කියන එකයි වඩා වැදගත්. ඉතින් ඒ නිසා මම මේ ස්වාමීන් වහන්සේට පණිවිඩයක් යොමු කළා ඔබ වහන්සේගේ අදහස මම අගය කරනවා. හැබැයි ඔබ වහන්සේ පරිස්සම් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේට අපි පහන් දල්වන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව සිහි කරලා. දැන් ප්‍රඥාව සිහි කරලා කරන්න යන පූජාව ඔබ වහන්සේ ඥාන සංප්‍රයුක්තව සැලසුම් කරන්න. එතකොට ඔබ වහන්සේ කියනවා මේ ඖෂධ වට්ටෝරුව වලට සීමා වෙන්නේ නැතිව මේකට දහස් ගණනක් ඖෂධ වර්ග යොදනවා කියලා. හැබැයි මගේ දැනුමේ හැටියට සමහර ඖෂධ වර්ග එකට ඒක රාශී වෙනකොට ඒවෙන් විස එහෙමයි. හැදෙන්නට පුළුවන්. විකෘතියක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ විදිහට ඖෂධ දහස් ගණනක් සංයෝග කරනවා නම් අනිවාර්යෙන් ඒ ඖෂධ සංයෝගයේ පිළිබඳව ප්‍රවීණ දැනුමක් ඇති වෛද්‍යවරු සම්බන්ධ කරගෙන වෙද මහත්වරු සම්බන්ධ කරගෙන ඒ අයගේ අවවාද අනුශාසනා ඇතිව ඕන ඒ ඖෂධ තෙල සකසන්න. අර යම්කිසි සාම්ප්‍රදායික වට්ටෝරුවකට අනුව සකසනවා නම් එතන යම් සුරක්ෂිත බවක් තියෙනවා. මොකද වට්ටෝරුවක් හදලා තියෙන්නේ මොකක් හරි පදනමක් මතනේ. එහෙම. ඉතින් උන්වහන්සේ එහෙම වට්ටෝරුවකට සීමා වෙන්නත් සූදානම් නැතිනම් උන්වහන්සේ සකසන ඖෂධය සමහර වෙලාවට විස සහිත වුණොත් ඒ ආලෝකයේ දැල්වෙනකොට ඒ තෙල් ටික දැල්වෙනකොට අවට පරිසරයේ මිනිස්සු පමණක් නෙමේ භූත, പ്രേත ආදී අවශේෂ සත්ව කොටාස අප්‍රමාණව මේ අවකාශයේ ගැවසෙනවා. එතකොට ඒගොල්ලන්ට විස සහිත වුණොත් බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට කරන පූජාව බොහෝ සත්වයින්ට පීඩාකාරී දෙයක් වෙලා නම් ඔබ වහන්සේගේ පූජාව ප්‍රඥාවට කරන පූජාවක් වෙන්නේ නැහැ. මේක ඥාන සම්ප්‍රයුක්ත පූජාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලා මම උන්වහන්සේට පණිවිඩයක් යොමු කළා. ඊට පස්සේ උන්වහන්සේ අපට වෙලා තිබුණා මේ අපේ අදහස බොහොම අගය කරලා ඒකට ගරු කරනවා මේ මේක හිතුමතේට කරන එකක් නෙමෙයි ඒ වගේ දක්ෂ ප්‍රවීණ වෙද මහත්තුරු කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන ඒ අයගේ අධීක්ෂණය යටතේ තමයි මේ ඖෂධ සංයෝග කරන්නේ එහෙම කරලයි මේ පූජාව කරන්න කියලා. ඉතින් උන්වහන්සේ පූජාව කරන එකටත් අපට ආරාධනා කරලා දුන්නා වඩින්න කියලා. ඒකට අපිට සහභාගී වෙන්න උනේ නැහැ. ඉතින් ඔය විදිහට අපි තේරුම් ගන්නට ඕන අපට පූජාව එකක් පූජා කරනවද ගොඩක් පූජා කරනවද කියන එක Tamanට තීරණය කරන්න පුළුවන්. Tamanගේ සද්ධාව මත, Tamanගේ ප්‍රඥා මත, Tamanගේ වත්පොහසත්කම් මත, තමන්ගේ කැපකිරීම මත තමන්ගේ ප්‍රාර්ථනා මත ඒවා උස්පහත් වෙන්නට පුළුවන්. හැබැයි වඩා වැදගත් වෙන්නේ අපි පූජා කරන්නේ ගුණය උදෙසා නුවණ උදෙසා ඒ නිසා අපි කරන පූජාව ගුණ නුවණින් යුක්ත වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. චිත්ත සම්පත්තිය අනුව තමයි අපිට වස්තු සම්පත්තිය සැලසුම් කරගන්නේ. ඊළඟට ප්‍රතිග්‍රාහක සම්පත්තිය හැටියට අපි බුදුරජාණන් වහන්සේ තමයි ප්‍රතිග්‍රාහකයන් වහන්සේ හැටියට එතනදී සලකාගන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති නිසා අපේ පූජාව උන්වහන්සේ විසින් මේ මොහොතේ ප්‍රතිග්‍රහණය කරන්නේ නැහැ. ඒ කියන්නේ පිළිගන්නේ නැහැ. පෙරේරුකානේ මහානායක හඳුරෝ ඒ සම්බන්ධව කරුණු දක්වන්නේ නොපිළිගන්නා පූජාව හැටියට. ජීවමාන තථාගතයන් වහන්සේට යමක් පූජා කළොත් උන්වහන්සේ ඒක පිළිගන්නවා. ඒතර ප්‍රතිග්‍රාහකයා ජීවමාන. දැන් අපි බුද්ධ පූජාවක් පවත්වනකොට ප්‍රතිග්‍රාහකයා අජීවමානයි. එතකොට එතන කුසල් සිද්ධ වෙන්නේ අපේ චිත්ත සම්පත්තිය සහ අපේ මනෝභාවයන් හසුරුවන ස්වභාවය සහ අර වස්තුන් කලපනාකරණය කරගන්න විදිහත් එක්ක. බුදුරජාණන් වහන්සේ ජීවමාන වුණා නම් ඒකට අතිරේක දෙයක් එකතු වෙනවා. ඒ තමයි අපි පූජා කරන දේ. අපි දානේ ටිකක් නම් පූජා කරන උන්වහන්සේ වළඳලා උන්වහන්සේගේ කුසගිනි නිවෙනකොට ඒ බුද්ධ ශරීරය පෝෂණය වෙනකොට ඒ තුලින් ලැබෙන මහ ඵලයක් තියෙනවා. ඒතර අද අපිට ඒ ඵලය ලබන්න පුළුවන් කමක් නැහැ. අද අපිට ලබන්න පුළුවන් වෙන්නේ සමේ චිත්තේ සමන්පලං තිට්ඨන්තේ නිබ්බුතේ ചാපි සමේ චිත්තේ සමන්පලං බුදුහාමුදුරෝ ජීවමානව වැඩ හිටියත් නොසිටියත් සිත සමාන නම් සමාන ඵලයක් ලබන්න පුළුවන් කියන බව ධර්මයේ සඳහන් එතකොට එතන සිත සමාන නම් කියනවා මිසක් ප්‍රතිග්‍රාහකයා ගැන කතා කරලා නැහැ. ඇයි ප්‍රතිග්‍රාහකයා ගැන කතා කරලා නැත්තේ? බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති කල්හි ප්‍රතිග්‍රාහක සම්පත්තිය අපට ඒ ආකාරයෙන් සජීවීව ලබන්නට නොහැකි නිසා. ඉතින් එතකොට දැන් අරවින්ද මහත්මයා මතු කරපු ප්‍රශ්නය උනේ එකක් පූජා කිරීම සහ බහුලව අපි ද්‍රව්‍ය උපකරණ සකස් කරලා පූජා කිරීම. එතකොට ඒ කරුණ තීරණය කරගන්නට වෙන්නේ අපේ සද්ධාව, අපේ ප්‍රඥාව, අපේ ප්‍රාර්ථනාව මොකක්ද කියන කාරණය සහ නිවැරදිව චිත්ත සම්පත්තිය ලෝභයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව ඥාන සංප්‍රයුක්තව සිත හසුරුවාගෙන යම්කිසි පැහැදිලි අරමුණක් පරමාර්ථයක් ඇතුවනම් අපි ඒ බහුලව පූජා කරන්නට සිතන්නේ ඒක අපිට වැරදි කියලා විවේචනය කරන්න බෑ. හැබැයි අපිට පෙනෙනවා සමහර බොහෝ දේවල් කරන ආකාරය බැලුවහම සහ ඒ අය සමග කතා බහ කළාම එහෙම පැහැදිලි දැක්මක් ඇතුව පූජා කරන අය ගොඩක් සමාජයේ අඩුයි. දැන් රුවන්වැලිසෑය ළඟට වගේ ගිහිල්ලා බැලුවෙන් පස්සේ අපිට පේනවා විවිධ පූජා කරලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේට අපේ යමක් ගුණය සලකාගෙන හරි උන්වහන්සේ ජීවමාන සංඥාවෙන් හරි පූජා කරනකොට අර්ථ සම්පන්න දෙයක් පූජා කරන්න ඕන. දැන් අපි දකිනවා රුවන්වැලි සෑයේ වටේ සමහරලාට පාට කරපු පොල් ගෙඩි තියලා තියෙනවා. එතකොට දැන් මේක පොල් ගෙඩියක් හැටියට අපි පූජා කරන්නේ ඵලයක් හැටියට. එහෙම නැත්නම් මේක පැල කරන්නට පුළුවන් දෙයක් හැටියට. එහෙම නැත්නම් ආහාරයක් හැටියට. එතකොට මේකේ වටේට අපි රත්තරන් පාට ආලේප කරන්නේ මොකටද? මේවා ගැන සිතා බලන්න. එතකොට ඒකේ Tamanට යම්කිසි පැහැදිලි ඥාන සම්පන්න අර්ථකථනයක් තියෙනවා නම් අපිට ඒකට චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් බලනකොට අපට පේන්නේ අර නේත්‍ර දර්ශනය. ලස්සනට පේන්නේ. ඊළඟට Tamanගේ හිත සතුටු වෙන්න ප්‍රසාද වෙන්න. එතකොට අන්න ඒ වගේ ඊළඟට තව තැනක දැකපු එකක් අනුකරණය කරන්න. දැන් ওই තායිලන්තේ බුරුමේ වගේ ගත්තාම උගාක් දේවල් එහෙම රත්තරන් පාට ගාලා රන් ආලේප කරලා එහෙම කරනවා. එතකොට ඒව දකිනකොට අපටත් හිතෙනවා මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන. එතකොට විචිත්‍රවත්ව දේවල් කරන්න, ලස්සනට කරන්න, සිත් ගන්නා විදිහට කරන්න. එහෙම කරපු පමණින් ඒ පූජාව උසස් පූජාවක් කියලා හඟින්න බෑ. ඊළඟට අපි සමහරලාට දකින්න රුවන්වැලි සෑය ළඟට වගේ ගියන් පස්සේ ලස්සන විසිතුරු භාජනවල දේවල් පූජා කරනවා විචිත්‍රවත් විදිහට අලංකරණය කරලා කරනවා. නමුත් අපිට බැලූ බැල්මට ඒකට චෝදනා කරන්න බෑ. වැදගත් වෙන්නේ මොන අර්ථයෙන්ද කරන්නේ මොන පදනමේද කරන්නේ මොකද්ද මේ මේ පිළිබඳව Tamanට තියෙන කියවීම මොකද්ද මේ පිළිබඳව Taman අදහස් කරලා තියෙන්නේ මොකද්ද ප්‍රාර්ථනාව මොකක්ද ඒකෙන් ගොඩනැගෙන ශක්තිය තමන්ගේ මනස මොන වගේ තැනකද පවතින්නේ? ඒව තමයි වඩා වැදගත් වෙන්නේ අපි පූජාවක් කරනවා. එහෙම. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙක් එකක් පූජා කරලා ඒන් ආමසෙන් ප්‍රතිපත්තියට යොමු වෙන්නට පුළුවන්. තව කෙනෙක් බුදුරජාණන් වහන්සේ දෙසූ 84000ක් ධර්මස්කන්ධය අරමුණු කොටගෙන එකමලෙන්ම 84000ක් පූජා කරන්න පුළුවන්. යම්කිසි කෙනෙක් එකපත් පිඩුවක් පූජා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වෙනුවේ තව කෙනෙක් උන්වහන්සේ දෙසූ 84000ක් ධර්මස්කන්ධය සිහි කරගෙන බත් පිඩු 84000ක් පූජා කරන්න පුළුවන්. එතකොට පූජාව බාහිරින් බලලා අපට තීරණය කරන්න බෑ මොන අදහසින්ද කරන්නේ ඇත්තට මේ අදහස ඥාන සංප්‍රයුක්තද ඒකෙන් තමන්ගේ චිත්තසංතානයේ ගුණනුවණ වැඩෙනවද ඒකෙන් පරිසරයට හානියක් නැතිද ලෝකයට අනර්ථයක් නැතිද දැන් දැන් සමහරු කරන තර්කයක්නේ. ඉතින් එච්චර පූජා කරන ඒවා මේ අසරණයින්ට කන්න දෙන්න පුළුවන්. ඒක එතනදි කාරණයක් නෙමෙයි. මොකද අසරණයින්ට කන්න දෙනවද නැද්ද කියන එක දෙන කෙනාගේ කාරණා. ලෝකේ අසරණයෝ ඉන්න පුළුවන්. අසරණේ හිටපු පමණට මම අසරණයන්ට දිය යුතුයි කියලා කොහෙවත් නියමයක් නැහැ. අසරණයින්ට මම දෙන්න හිතනවා නම් ඒක මගේ කරුණාමයි. කාටවත් පණවන්න පුළුවන් කමක් නැහැ. ඔබ වහන්සේ අසරණයන්ට දිය යුතුයි. එතකොට අසරණයට දිය යුතුයි කියලා හිතනවා නම් ඒ දිය යුතුයි කියලා යෝජනා කරන කෙනාට පුළුවන් හැටියට දෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ කොතනකවත් අසරණයින්ටම දිය යුතුයි, සිල්වතුන්ටම දිය යුතුයි, මගේ ශ්‍රාවකයින්ටම දිය යුතුයි. එහෙම පැනවීමක් කරන්නේ නැහැ. එහෙම පැනවීමක් කරන්නේ අවශ්‍යතාවය කොතනකද ඒක සලකාගෙන දෙන්න. Tamange මනසේ ප්‍රසාදය කොතනකද? දැන් එක්තරා අවස්ථාවකදී දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කස්ස දාතබ්බං කාටද දිය යුත්තේ දැන් මේක හොඳ විවෘත ප්‍රශ්නයක් කාටද දිය යුත්තේ යාචකයටද දෙන්න ඕන හාමුදුරුවන්ට දෙන්න ඕන ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට දෙන්න ඕන බුදුහාමුදුරුවන්ට දෙන්න කාටද දෙන්න ඕන විවෘත ප්‍රශ්නයක් අහනවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්ස පසීදති තස්ස දාතබ්බං යමෙකුට පහ දෙනවද එතනට දෙන්න එතන බුදුහාමුදුරුව නියම කරන්නේ මේ මගේ ශ්‍රාවකීන්ට දෙන්න වෙනත් ශාස්ත්‍රවරයෙක්ගේ ශ්‍රාවකයෙකුට දෙන්න බුදුහාමුදුරුවන්ට දෙන්න. එහෙම එකක් නැහැ. දායකයාගේ සිත පහදින්නේ කොතනද? එතනද. ඊළඟට මේ දේවතා අහනවා කස්ස දින්න මහත්ඵලක්. හරි ප්‍රසාදය ඇති තැනට දෙන්න පුළුවන්. හැබැයි කාට දුන්නොත්ද මහත් ඵලදායක වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයේ දින්නම් මහත්ඵලක්. සංඝයාට දෙනවා නම් ඒක මහත්ඵලයි. දැන් මේ කාරණයත් අද හරියට පටලවාගෙන තියෙන බව පේනවා. ආරවින්ද මහත්මයා. එහෙමයි. දැන් සිල්වතුන්ට ගුණවතුන්ට දීම මහත්ඵලයි කියලා කිව්වහම ළඟ තියෙන පන්සල පහු කරගෙන බොහෝ දෙනා ආරණ්‍ය ගල්ලෙන් භාවනා ස්ථාන හොයාගෙන යනවා සිල්වතුන්ට ගුණවතුන්ට දෙන්න. මොකටද මේ සිල්වතුන්ට ගුණවතුන්ට දුන්නාමයි මහත්ඵල වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් මේ වැඩපිළිවෙල තුල මොකද්ද සිද්ධ වෙන්නේ? සිල්වතුන් ගුණවතුන් හොයාගෙන ගිහින් දෙන්නේ මොකටද? මගේ පින වැඩි කරගන්න. එතකොට දැන් සාමාන්‍ය උදාහරණයක් හැටියට ගත්තොත් පොලිය වැඩිපුර හම්බ වෙන බැංකුව හොයාගෙන ගිහිල්ලා සල්ලි දාන එකේ මේ කරන වැඩේ වෙනසක් පේන්නේ නැහැ. එහෙමයි. එහෙනම් බුදුහාමුදුරුවෝ මොකටද දේශනා කළේ සිල්වතුන්ට ගුණවතුන්ට දීම මහත්ඵලයි කියලා. ඒක දේශනා කළේ ඒ කියන තෘෂ්ණාමූලික අර්ථයෙන් නෙමෙයි. අපි දැන් උදාහරණයක් ගත්තොත් අපි ළඟ අපි හිතමු කෑම ටිකක් තියෙනවා කියලා. මේ කෑම ටික සතෙකුගේ කුසගිනි නිවන්නට අපි දෙනවා. සතෙකුගේ කුසගිනි නිවන්නට අපි මේ කෑම ටික දුන්නාම ඒ සතාගේ කුසගිනි නිවෙනවා ජීවිතේ පවතිනවා. දැන් එතකොට අපේ ආහාර ටිකෙන් අපි ජීවිතයක් ආරක්ෂා කරනවා. සතා සිල් රකින්නේ නැහනේ. සතා ගුණධම් වඩන්නේ නැහනේ. අපිට සතාට මේ කෑම ටික දුන්නාම කරන්න පුළුවන් එකම දේ ලේ මස් වැඩෙනවා ජීවිතයක් රැකෙනවා. දැන් අපි ඒ කෑම ටික හෝ එහෙම නැත්නම් වෙනත් කෑම ආහාර පතක් අරගෙන මිනිස්සෙකුට දෙනවා. දුන්නන් පස්සේ මිනිස්සගේ ලේමස් වැඩෙනවා, ජීවිතේ රැකෙනවා, වෙන 아무තු ಗುಣධමයක් නැති වුණාට අඩුතරමින් අමුදරුව ටික හරි පෝෂණය කරනවා. දැන් අපි අපි අපි දීපු කෑම ටිකෙන් සතාට දුන්නහම ජීවිතේ රැකුණා මනුස්සයාට දුන්නහම ජීවිතයයි තවත් ජීවිත ටිකකුයි රැකුණා ඒ නිසා. දැන් එතකොට ඒ ඒ ආහාර පතෙන් වැඩි ඵලයක් සිද්ධ වුණා අර මිනිස්සයාට දීමේ. ඊට පස්සේ ඒ ආහාර ටිකම අපි භික්ෂුවකට දෙනවා. දුන්නෙන් පස්සේ ජීවිතයත් රැකෙනවා. උන්වහන්සේ නිසා සමාජයටත් යහපතක් වෙනවා ශාසනයත් රැකෙනවා. දැන් අර ඒ ආහාර ටිකෙන් වඩා වැඩි අර්ථයක් ලෝකයට සිද්ධ අපි ඵලගාමී උත්තරයකට දෙනවා. දුන්නහම ජීවිතයත් රැකෙනවා, ගුණධහමත් වැඩෙනවා, ශාසනයත් රැකෙනවා, ලෝකෝත්තර ඵලයකුත් රැකෙනවා. අපි ඒ ආහාර ටික බුදුරජාණන් වහන්සේට දෙනවා. එතකොට ජීවිතයත් රැකෙනවා, බුද්ධ ශරීරයක් පෝෂණය වෙනවා, බුද්ධ ගුණයක් රැකෙනවා, බුද්ධ ශාසනයක් රැකෙනවා. සමස්ත තුන් ලෝකයටම යහපතක් වෙනවා. දැන් එතකොට මේ එක ආහාර පතකින් අපිට ලෝකයට වැඩි වැඩි අර්ථයක් වෙන හැටියට ඒක ආයෝජනය කරන්න පුළුවන්. අන්න එබඳු කාරණේකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිල්වත් උට්ට ගුණවතුන්ට දීම මහත්ඵලයි කියලා සීලයක් ගුණයක් නැති කෙනෙකුට අපි ආහාර ටිකක් දුන්නොත් කුසගිනි නිවෙනවා ජීවිතේ රැකෙනවා විතරයි. හැබැයි සිල්වතාට ගුණතාට දුන්නාම ජීවිතයත් රැකෙනවා සීලයත් රැකෙනවා ගුණයත් රැකෙනවා. ඒක මහත් ඵලදායකයි. එතකොට අපි පූජා කරන දෙයින් ලොවට සිද්ධ වෙන අර්ථය වැඩි වෙන වැඩි වෙන තරමට සසර ගමනේ ඒ දායකයාට සිද්ධ වෙන අර්ථයත් වඩා මහත් තව කෙනෙකුගේ කුසගිනි නිවන්නට විතරනම් අපි කැම දෙන්නේ සසර ගමනේ අපට කුසගිනි නිවෙන්නට ආහාර ලැබෙනවා. ඒ ආහාරය ಗುಣ වැඩෙන්නට සහායක වෙන්නේ හැබැයි අපි අනුන්ට ආහාර දීලා තියෙන කුසගිනිත් නිවලා ගුණයත් වඩවලා සසුනත් පවත්වන්නට නම් ඒ චේතනාව මත ඒ චිත්ත සම්පත්තිය මත ඒ කරන පරිත්‍යාගයේ මත ඒ ලෝකයට කරන මහත් අර්ථය මත සසර උපනුපන්න ආත්ම භාවල ආහාරත් ලැබෙනවා සීලයත් රැකෙනවා සීලාදී ගුණධර්ම දිනු කරගන්න ප්‍රත්‍යපහසුකම් ලැබෙනවා සීලාදී ගුණධර්ම දිනු කරගන්න දෙවි මිනිසුන්ගේ සහයෝගය ලැබෙනවා සම්බුදු සසුනේ පිහිට රැකවරණයත් අපට ලැබෙනවා අන්න එහෙමයි මහත් ඵලය කියන එක තීරණය වෙන්නේ තෘෂ්ණා මූලිකව නෙමෙයි ප්‍රඥා මූලිකව අපි කරන ක්‍රියාව අපි කරන පූජාව වඩා අර්ථ සම්පන්න විදිහට වඩා ඵලදායක විදිහට ලෝකයට අපිට सिद्ध කරන්න පුළුවන් නම් ඒ ඒ ප්‍රමාණයට ඒක මහත්ඵලයි. ඉතින් අද මේ කාරණා හුඟක් පටලවා ගත්තාම හරියට තෘෂ්ණා මූලිකව මට සසරේ සැප ලැබෙන්න මට මෙහෙම මෙහෙම වෙන්න කියලා එහෙම හිතාගෙන ගොඩක් දෙනා ගෙනහිල්ලා දේවල් ගොඩ ගහනවා. ඉතින් එහෙම ගොඩ ගහනවා නම් ඒ දේවල් බහුල කිරීමට පාදක වෙලා තියෙන තෘෂ්ණාව නම් එහෙම නැත්නම් අර තමන්ගේ හිත සතුටු කර ගැනීම කියන පටු තැනකන ඊළඟට අර තමන්ගේ තෘෂ්ණා මූලික අර විචිත්‍රකරණය නම් ඒකට මූලික වෙලා තියෙන්නේ ඒවා උසස් පින්කම් කියලා හඳුන්වන්නට පුළුවන්කම. එහෙම. හරි પરමාර්ථයක් ඇතුව යම් කිසි කෙනෙක් නිවැරදි දැක්මක් ඇතුව බහුලව දේවල් පූජා කරනවා නම් ඒක වැරදි කියලා අපට නිග්‍රහ කරන්න පුළුවන්කම. එහෙමයි. ඥාන සංප්‍රයුක්තාකාරයෙන් කොයි විදිහටද මේ දන් පැන්දිය යුත්තේ බුද්ධ පූජා කළ යුත්තේ කියන එක තමයි අපේ ස්වාමීන් වහන්සේ අපිට මේ පහදමින් සිටින්නේ. ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙන්න සිද්ධ වෙනවා. අපි ඉක්මනින් ගිහින් එන්න. අපි මේ සාකච්ඡාවේදී අපේ ස්වාමීන් වහන්සේ අපිට මේ පහදා දෙමින් සිටින්නේ ඥාන සම්ප්‍රයුක්තව කොයි විදිහටද බුද්ධ පූජාවක් කරන්නේ කොයි විදිහටද තමන්ගේ පූජාවකදී තමන්ගේ අරමුණ සකස් කරගත යුත්තේ මේ කියන කාරණා සම්බන්ධවයි. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ එක තැනකදී මතු කරා මේ විචිත්‍රවත් ආකාරයෙන් කෙනෙක් දානය දෙනවා. රන් පාට බඳුන් වල ඉතා අලංකාර විදිහට ඒ ඒ එයාගේ පූජාව කරනවා. දැන් ඔබ වහන්සේ මෙතෙක් කල් අපිට පහදලා දුන්නේ අපේ ස්වාමීන් වහන්සේ සොය ඥාණයෙන් තමන්ගේ මනස තුල ඇතිවන සිතුවිල්ල විග්‍රහ කර ගැනීමේ ක්‍රමෝපාය මාර්ගය. අපේ ස්වාමීන් වහන්සේ ඒ වගේ පින්කමක් දකින කෙනෙක් දැ එතකොට අපිට අවබෝධයක් නැහැන අපේ සාමිනාසේ පින්කම කරන කෙනා මොනවගේ චිත්තයකින් එක කරනවාද කියලා එතකොට අපි කොයි විදිහට හැසිරෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දැන් හුඟක් වෙලාවට අපිට සිද්ධ වෙන්නේ එහෙම පින්කමක් දැක්ක ගමන්ම මෝඩ මිනිස්සෙක් මේ මොකද්ද මේ කරන්නේ? හොඳයි කියන අයත් ඉන්නවා නරකයි කියන අයත් ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම අරවින්ද මහත්මයා වෙන කෙනෙක් කරන පූජාවක් දැක්කහම අපට ඒ පුද්ගලයාගේ අදහස පැහැදිලි නැතිනම් අපිට ඒ පුද්ගලයා සමග සාකච්ඡා කරන්න කතා බහ කරන්න අවකාශයකුත් නැතිනම් අපට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ පූජාව කරලා තියෙන්නේ කවුරුන් උදෙසාද බුදුරජාණන් වහන්සේ උදෙසා. ඒතර බුදුරජාණන් වහන්සේට මෙබඳු පූජාවක් මොන විදිහේ අර්ථයකින් කළ හැකිද කියලා තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට සිතා බැලී ප්‍රත්‍යවේක්ෂා කරලා බැලීම. එහෙම බලනකොට අපට ඒ ගුණය තුලින් බුදු ගුණය මතු කරගන්නට පුළුවන් නම් අපට අනිත් කෙනා මොන අදහසින් මේ පූජාව කරලා තිබුණා වුණත් අපට මේ පූජාව දැකලා ඒ තුලින් බුද්ධ ගුණය ආවර්ජනා කරලා එබඳු ගුණ ඇති තථාගතයන් වහන්සේට මෙබඳු පූජාවක් කොතරම් યોગ્‍යද කියලා අපට හිත පහදවාගෙන ඒ පින සතුටින් අනුමෝදන් සමහරට අර කරපු කෙනා එච්චර කුසල් කරගෙන නැති වෙන්න පුළුවන්. අපට ඊට වැඩිය කුසලයක් සිද්ධ කරගන්න පුළුවන් හරියට ඥාන සංප්‍රයුක්තව ඒ පිළිබඳ ප්‍රත්‍යක්ෂ. එහෙමයි එහෙමයි. ඒ වගේම තමයි සමහර වෙලාවට කරපු කෙනා මහා කුසලයක් සිද්ධ කරගෙන තියෙනවා ඥාන සංප්‍රයුක්තව දකින අය ඒක පිළිබඳව ප්‍රඥාවෙන් තොරව නිග්‍රහශීලීව විවේචනය කරලා බොහෝ අකුසල් සිද්ධ කරගෙන තියෙනවා. ඔය ඔය දෙපැත්තටම කතා ප්‍රවෘත්ති අපේ ශාසන ඉතිහාසයේ ඕන තරම් තියෙනවා. අර තව කෙනෙක් කරන බුද්ධ පූජාවට නිග්‍රහ කරලා ඒ කියන්නේ තමන්ගේ බිරිඳත් ඒ වගේම දියණියත් සහ ලේලිය. ඒ අය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදිකරන ලද ධාතු චෛත්‍යයට පූජාවක් කරන්නට සූදානම් වෙනකොට ගෙදර ස්වාමියා ඒකට බාධා කරනවා. යන්න එපා කියලා වළක්වනවා. ඒක මෝඩකමක් හැටියටයි සැමියා දකින්නේ. ධනහානියක් හැටියටයි සැමියා දකින්නේ. ඊට පස්සේ අර බිරිඳටත් දියණියටත් ලේලියටත් ඒගොල්ලන්ට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් ගෙදර ප්‍රධානියා මේක තහනම් කළාට පස්සේ තියන්න බෑ. එහෙමයි. ඒගොල්ලෝ ගමන නවත්තලා නමුත් අර හදාගත්තු පූජා ද්‍රව්‍ය ගෙදර ඉඳගෙන අර බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන චෛත්‍ය වෙනුවෙන් පූජා. ඊට පස්සේ ඒ පූජාමය කුසලය නිසා ඒ අය මරණයෙන් පසු දෙව්ලොව මහානුභාව සම්පන්න දිව්‍යාත්ම භව ලබනවා. අර බුද්ධ පූජාව, චෛත්‍ය පූජාව වැළැක්වීමේ අකුසලය නිසා අර දිව්‍යාංගනාවන්ගේ දිව්‍ය සැප නේත්‍රයෙන් දකිනමාණය තුල අර ස්වාමියා പ്രേතාත්ම භාවයක් එතකොට ඒ പ്രേතයාට හැම විටම අර කාන්තාව තුන් දෙනා විඳින දිව්‍ය සැප හැම මොහොතකම පෙනෙනවා. ඒක තමයි ඔහුගේ කර්මය විඳින විදිහ. එහෙමයි. එතකොට ඒක දැක දැක තමන් හූල්ලමින් විඳවනවා. එකක් പ്രേත ලෝකයේ විඳින දුක්ඛ අනිත් එක අර අය විඳින සැපය දකිමින් ඇතිවෙන මානසික එතකොට එක් අවස්ථාවක මොගලන් මහරහතන් වහන්සේට මේ പ്രേතයා දැర్శණය වෙලා උන්වහන්සේට කතා කරලා කියනවා ස්වාමීන් උන්වහන්සේ අහනවා මොකක් මොන විදිහ අකුසලයක් කරලාද ওই විදිහේ දුක් විඳින්නේ. එතකොට ඔහු කියනවා මේ විදිහට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයට පූජා කරන්නට යනකොට මගේ බිරිඳත් දියණියත් ලේලියත් මම වැළැක්කුවා. නමුත් වැළැක්කුවා වුණාට ඒගොල්ලන්ගේ කුසල්සිත නැති කරගත්තේ නැහැ. ඒගොල්ලෝ gedara ඉඳගෙන බුදුගුණ සිහි කරගෙන ඒ චෛත්‍යයට ඒ පූජාවන් සිද්ධ කළා. ඒ කුසලයෙන් අද ස්වාමීන් අර බලන්න ඒ සැප විඳින හැටි. ඒ මහා පූජාව වළක්වලා ඒකට බාධා කරලා ඒකට හිත කිලිටි කරගෙන අද මම මේ විඳින අකුසල කර්ම විපාක. ඒ නිසා මේ පණිවිඩය මහජනයාට කියන්න. කියලා මහජනයාට දැනුවත් කරන්න ස්වාමීනි කිසිම මොහොතක තව කෙනෙක් කරන බුද්ධ පූජාවක් වළක්වන්නට එපා. තව කෙනෙක් කරන බුද්ධ පූජාවකට නිග්‍රහ කරන්න එපා. හෙලා දකින්නට එපා. ඒ ගැන මහජනයාට දැනුවත් කරන්න. කියලා මොගලන් හාමුදුරන්ගෙන් ඉල්ලීම. මොකද අපිට මේ අනිත් කරන කෙනාගේ මනස දකින්න මනස දකින්න බෑ. එහෙමයි. මනස දකින්න බෑ සහ ඒතනත්තගේ ප්‍රාර්ථනා මොනවද? බලාපොරොත්තු මොනවද? ඒ පූජාව තුලින් ඒතනත්තට වෙන්නට යන යහපත මොකද්ද අපිට විනිශ්චය කරගන්න පහසු නෑ. එහෙම අපේසා. ඉතින් අපිට අපිට පෙනෙනවා නම් යම්කිසි කෙනෙක් කරන කුසලය ඥාන සංප්‍රයුක්ත බවින් තොරව කරනවා කියලා පෙනෙනවා නම් අපිට යම්කිසි මඟ පෙන්වීමක් කරන්න දැන් අර මුලදී මම සිහිපත් කළේ අර ස්වාමීන් වහන්සේ ඖෂධ තෙල් පූජාවක් කරන්න සූදානම් වෙනකොට අපි කියපු කාරණේ. එතකොට ඒ ඒ කිව්වේ නිග්‍රහ කිරීමක් හැටියට නෙමෙයි. බාධා කිරීමක් හැටියට නෙමෙයි. කරන කාර්ය වඩා අර්ථ සම්පන්නව සිද්ධ කරනවා. අනිත් එක තමයි අරවින්ද මහත්මයා අපි තේරුම් ගන්නට ඕන දැන් අපි මෙතෙක් වෙලා කතා කළේ අපේ මනස කොහොමද සකසගන්නේ කියලානේ. ඒ වගේම තමයි අපි අර මුලින් කිව්වනේ චිත්ත සම්පත්තිය වගේම වස්තු සම්පත්තිය. අපි මේ පූජා කරන ද්‍රව්‍ය උපකරණ වස්තුන් ඒවායේ තියෙන ගුණාත්මක බව වටිනාකම ඒවා යම් ඖෂධීය ගුණයක් තියෙනවා නම් ඊළඟට ආහාර රස ඕජාව වශයෙන් ගුණයක් තියෙනවා නම් ඒවා ක්‍රමානුකූලව සකස් කරනවා නම් විචිත්‍රව සකස් කරනවා නම් ඒවට ආවේනික වූ යම්කිසි ඵලයකුත් සසර ගමනේ අපට හිමි වෙනවා. එහෙමයි. හැබැයි මෙතනදිත් අපි නැවත අවධාරණය කරන කාරණේ තමයි අපි ඒ ඒ විචිත්තත්වයේ ක්‍රමානුකූල බව ඉලක්කගත කරන්නේ කුමක් සඳහාද? එතනදි තමයි අපේ ප්‍රාර්ථනාව වැදගත්. අවසර අපේ ස්වාමීනාස දැන් යමෙක් මේ සංසාරයේ යම් බුද්ධ ශාසනයක යම් තනතුරක් ප්‍රාර්ථනා කරනවා කියලා අපි හිතමු. එතකොට ඔහු හෝ ඇය යම් කරන බුද්ධ පූජාවකින් අධිපතිභාවය හෝ ධනය හෝ ප්‍රාර්ථනා කිරීම ඒක ඔබ වහන්සේ මොන විදිහටද දකින්නේ? ඇත්තටම අරවින්ද මහත්තයා දැන් සසර ගමනට නිවන් දකින ආත්ම භාවයේ දක්වා කෙනෙකු නිර්ධනව ඉපදුනොත් ඒතනත්තාට ಗುಣධම් වඩන්න පහසුත් නැහැ සුවසේ ජීවත් වෙන්න පහසුත් නැහැ. එහෙමයි. එනිසා කෙනෙකුට ධන සම්පත්තිය, භවභෝග සම්පත්තිය විවාහයට යෝග්‍ය බිරිඳක් සැමියෙක් යහපත් දරුවෙක් මේ සම්පත් සසර ගමනේ අවශ්‍යයි. එහෙමයි. දැන් අවසර අපේ ස්වාමීන් වහන්සේ විසාකා මහෝපාසිකාවත් සසර ඒක කාලයක මේ මහනෙල් මල් යුගල වශයෙන් පෝදා කරලා මටත් මේ වගේ දරුවෝ ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් කරලා තිබ්බා. එතුමියට අර දරුවන් විසි දෙනෙක් ඉන්නවයි කියනවනේ යුගල යුගල වශයෙන් පැදිලා ඉතින් ඒ වගේ දැන් ඒ වගේ මේ ශාසනයක මහෝත්තමාවයක් වෙන්ඩ යන උන්වහන්සේ වනත් ඒදේ කරලා තියෙන්නේ කරලා තියෙන්නේ ඒ යම් කිසි ඉලක්කයක් ඇතුව එහෙමයි දැන් අන්න එතනයි මම මේ පැහැදිලි කරන්න උත්සාහ කළේ අරවින්ද මහත්මයා දැන් අපි දැන් ඔබතුමා කිව්වා යම් කිසි සසුනක අර විදිහට අග්‍ර දායකයෙක් හැටියට පූජා පවත්වන විචිත්‍රවත්ව පූජා පවත්වන එතකොට සියල්ලෙන් අංග සම්පූර්ණව පූජා පවත්වන ඊළඟට මහදන් දෙන්නට යම්කිසි කෙනෙක් තුළ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒක ඒතනත්තා මේ ජීවිතයේ ඉඳලා ටිකෙන් ටික ටිකෙන් ටික පුරුදු පුහුණු කරන්න. එහෙම බෙස. එතකොට ඒ පුරුදු පුහුණු කිරීම හැබැයි ඥාන සංප්‍රයුක්තව කෙරෙන්න. එහෙමයි. එහෙම එහෙම නැති වුණොත් නිකන් අර ගොඩ ගන්න සම්ප්‍රදායකටයි අපි යන්නේ. දැන් උදාහරණයක් හැටියට පසුගිය කාලෙක අපට අහන්නට ලැබුණා දැන් දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී කියලා අවස්ථා තුනක් තියෙනවානේ. එහෙමයි. බාහිර ද්‍රව්‍ය උපකරණ දන් දීම, ශරීර අංගෝපාංග දන් දීම, ජීවිතේ දන්. දැන් දාන පරමත්ත පාරමී කියන ජීවිත පරිත්‍යාගයෙන් දන් දීම කියන එක ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක්. ਸਰවඥතා ඥානයේ ප්‍රාර්ථනා කරගෙන සම්බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන උතුමන් අනිවාර්යෙන් ජීවිත පරිත්‍යාගයෙන් දන් දෙන්නට පුහුණු වෙන්න එහෙමයි. ඒතර සාමාන්‍ය කෙනෙකුට මේ මොන දෙයක්ද මේ අනුන් වෙනුවෙන් නැහින්න ඕනද කියලා එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි බෝසත්තරයාගේ චිත්ත සංකල්පනා එහෙම තමයි ලෝකයේ අන් සියලු සත්ත්වයින් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරදුවට තියන්න පව සූදානම්. එහෙමයි. දැන් ඒ තරම් මනස දියුණු නැති කෙනෙකුට මේක මේ සියදිවි නසා ගැනීමක් ගැනීමක් කියලා අර්ථකථනය කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රඥාව නැති වුණොත් ඇත්තටම සියදිවි නසා ගන්නට තමයි ක්‍රියාත්මක වෙන්නේ බොහෝ දෙනා. දැන් ඒකයි මම මේ කියන්න උත්සාහ කළේ. හැබෑවට බෝසත් පාරමිතාව හඳුනාගෙන ඥාන සම්ප්‍රයුක්තව කටයුතු කරන කෙනා දිවි පුදන්නේ දිවි නොපුදා රකින්නට බැරි තැනකදී විතරයි. එහෙමයි. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයත් රැකගෙන අනුන් රකින්න පුළුවන් නම් නිකන් මැරෙන්න ඕන නෑ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ගෙයක් ගිනි ගන්න. එහෙමයි. ගිනි ගන්නකොට ගේ ඇතුලේ පොඩි දරුවෙක් ඉන්නවා. දැන් එතකොට මම බුදු බව ප්‍රාර්ථනා කරන්නේ ඒ දරුවා වෙනුවෙන් මගේ ජීවිතේ පූජා කරනවා කියලා අරගින්නට පැනලා නැහුණයි කියලා ඒක ඥාන සම්ප්‍රයුක්ත ජීවිත පරිත්‍යාගයක් නෙමෙයි. එතකොට දැන් අර දරුවා අතට ගත්තත් Taman ගිනි ගත්තන් පස්සේ එළියට ඒ ගන්න බෑනේ. එතනදී තෙත ගෝණියක් පටලවගෙන හරි තෙත රෙද්දක් ඇඟේ පටලවගෙන හරි අර ගින්නෙන් තමනුත් පිලිස්සෙන්නේ නැති වෙන්න දරුවත් රැක ගන්න පුළුවන් නම් ඒකයි ඥාන සම්ප්‍රයුක්ත. එතනදී Taman දිවි පුදන්නට ඕන කියලා නියමයක් නැහැ. නමුත් දැන් අපේ බෝසතාණන් වහන්සේ එහෙම ජීවිත පරිත්‍යාග කරන්නේ අර කොටි දෙනක් පැටව ගහලා එතකොට මහ ප්‍රපාතයක ඉන්නෝ. එතකොට ඒ සතාට ගොදුරක් කරගන්නට යන්න විදිහකුත් නැහැ. දැන් අර පැටව් ටිකත් කුසගින්නේ මැරෙන්නට යනවා. දැන් අර කොටිදෙනටත් බඩගිනි වැඩි වෙනකොට පැටව් ටිකම තමන්ගේ පැටවුන්ම අනුභව කරන්නට සූදානම් වෙනවා. එතකොට කුසගිනි නිවන්නටත් අර සතුන්ගේ ජීවිතය රකින්නට වෙන විකල්පයක් නැති තැනකදී තමයි තමන්ගේ ජීවිතය ඒ වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ. එහෙමයි. ඒතකොට ඒක අවස්ථාවක් තව ඔය වගේ බොහෝ අවස්ථාවල එහෙම ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. දැන් මේ මෑතකදී අපට ආරංචි වෙනවා මමත් බුදු බව පතනවායි කියලා එක තරුණේ සත්වෝද්‍යානයට ගිහිල්ලා සත්වෝද්‍යානයේ අර කොටි මේ ඉන්නවනේ කූඩු කරපු කූඩු කරපු කොට එතකොට ඒ සත්තුන්ට උදේට දවල්ට හවසට මස් දෙනවා කන්න එහෙමයි දැන් ආහාරය පිණිස ආහාරය පිණිස දැන් මේ තනත්තා ගිහිල්ලා මමත් අනාගතේ බුදු බව පතනවා ඒ නිසා ජීවිත පරිත්‍යාග කරන්න ඕන කියලා පණිනවර කොටි කූඩුවට පැන්නට පස්සේ අර සත්තු වෙලා එම්ෙන් පවුරු ගන්නකොට මරලා තෝනි දීලා කෑ ගන්න එතකොට දැන් සම්පූර්ණ හාස්‍යජනක ක්‍රියාවක්. එතකොට දැන් අර සත්තුන්ට කණ්ඩ නැතුව නෙමෙයි දැන් මේ මමත් බුදු වෙන්නට යනවා කියලා ප්‍රදර්ශනය කරනවා. ප්‍රදර්ශනය හරි හරියට කරගන්න පුළුවන් නම් ඒත් කමන්නේ අර ගිහිල්ලා ඇවිල්ලා පහුරු ගන්නකොට කෑ ගහනවා කියලා කියන්නේ. එතකොට තමන්ගේ ජීවිතයත් හරින්න සූදානම් නැහැ. අන්තිමට සත්වෝද්‍යානයේ සේවකයෝ ටික ඇවිල්ලා තමයි මේ මනුස්සයාගේ ජීවිතේ බේරගන්නේ. ඉතින් ඒ දැන් බුදු බව ප්‍රාර්ථනා කිරීම කියන එක ඊටාම මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් කළ යුත්තා එබඳු මහා ප්‍රඥාවෙන් කළ යුතු කාර්යභාරයක් පිළිබඳව උනත් අඥාන විදිහට ප්‍රදර්ශනකාමයෙන් කටයුතු කරන රඟ දක්වන අය අපට සමාජයේ පෙනෙනවා. එහෙමයි. මමත් බුදු වෙන්නටයි යන්නේ. ඉතින් එහෙම සමාජයක අනෙකුත් පූජා අනෙකුත් ප්‍රාර්ථනා ඥාන සම්ප්‍රයුක්තවම කරයි කියලා අපිට 100% අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපිට තව කෙනෙක් කරන පූජාව ඥාන සංප්‍රයුක්තව කරනවද නැද්ද කියලා හඳුනා ගන්නට අවශ්‍ය නම් ඒ පුද්ගලයා සමග කතා බහ කරන්න සාකච්ඡා කරන්න. නමුත් අද අපට පේනනවා එහෙම කතා බහ කරනවට වඩා නිකම් පින්තූරයක දැකලා තව කෙනෙක් කියපු එකක් අහලා පිටින් බලලා තමයි ඒකට නිග්‍රහ කරන්නේ. යම් කෙනෙක් තව කෙනෙක් කරන පූජාවක් පින්තූරයක් දැකලා පිටින් බලලා අනිත් අයගෙන් තොරතුරු අහලා කිසිවක් පදනම් සහිතව දැනගන්නේ නැතිව එහි අර්ථය එහි පදනම තේරුම් ගන්නේ නැතුව නිග්‍රහ කරනවා නම් එතන තියෙන්නේ විවේචනයක් හෝ ਵਿਚාරයක් නෙමෙයි නිග්‍රහයක් පමණයි. ඒ කියන්නේ තමන්ගේ මතය ප්‍රකාශ කිරීම. ඒකෙන් බොහෝ අකුසලය රැස් කරගන්න. රැස් කරගෙන විනාශ මුඛයට යන්නේ. එහෙම. ඒ නිසා තව කෙනෙක් කරන දේ වැරදි කියලා අපට පෙනෙනවා නම් විමසලා බලලා කතා බහ කරලා මොන අදහසින්ද ඒක කරන්න කියලා සොයා බලලා ඒකේ වරදක් තියෙනවා නම් නිවැරදි කිරීම ඥාන සංප්‍රයුක්ත ගතිය. ඉතින් ඒ නිසා අද අපට පෙනෙනවා සමාජය තුල වැඩි වෙමින් පවතිනෝ අර විදිහට අර සද්ධාවෙන් ගෞරවයෙන් කරන කටයුතු විවේචනය කරන නිග්‍රහ කරන පිරිසක් ඇති වෙමින් පවතිනෝ ඉතින් ඒගොල්ලෝ විසින්ම ඒක හඳුන්වා ගන්නවා වෙන්නට පුළුවන් අපි මොන ආගමකටවත් නැහැ කියලා. ඉතින් මම දැක්ක අර පසුගිය දවස්වල අරුණ පත්තරේ ස්වාමීන් වහන්සේ නමක් ලිපියකුත් පළ කරලා තියෙනවා. ඒකෙත් සඳහන් කරලා තිබුණේ දැන් ඔය බටහිර රටවල එහෙම නිරාගමික කියලා කණ්ඩායම් ජනිත වෙලා තියෙනවා. ඒගොල්ලෝ ඒ ආගමවත් මේ ආගමවත් ඒ කිසිවකට ඇලිලා නැහැ. හැබැයි කිසිම ආගමකට නිග්‍රහ කරන්න යන්නෙත් නැහැ. එහෙමයි. Tamanට අනන්‍යව ප්‍රතිපත්තියක යනවා. එහෙමයි. හැබැයි දැන් අපේ රටවල් වල નિરાගමික කියලා හැති වෙලා තියෙන පිරිස ඒගොල්ලන්ට මේ බුද්ධඝම ගැන ලොකු අමාරුවක් තියෙනවා. එහෙමයි. එතකොට බුදුදහමේ මේ ප්‍රතිපදාවන් මේ බෞද්ධ සංස්කෘතිය ගැන ලොකු අමාරුවක් තියෙනවා. ඒකත් එක්කම ගැටෙන්න ඒකම විවේචනය කරන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට එතන තියෙන්නේ નિરાගමික කියන එකක් නෙමේ බුදුදහමට ප්‍රතිවිරුද්ධව මේකේ ප්‍රතිපදාව මේකේ සංස්කෘතිය මේකේ මූලය මේක දිගින් දිගට පවතින මේ මූල නාලිකාවන් ඛණ්ඩණය කරන්නට විනාශ කරන්නට අනිත් අයගේ කොන්තරත්තුවක් බාරගෙන කටයුතු කරන පිරිසක් කියලායි අපිට හඳුනා ගන්නට වෙන්නේ. ඉතින් එහෙම පිරිස් බුද්ධ පූජාවක් විවේචනය කළා කියලා නිග්‍රහ කළා කියලා අපි ඒකට කලබල වෙන්නට ඕන නෑ. හැබැයි අපි නැවත නැවත පරීක්ෂා කරලා බලන්නට ඕන අපි මොන අදහසින්ද ඒක කරන්න කියන කාරණය සහ අනිත් කෙනා වැරදියට කරනවා කියලා අපිට පෙනෙනවා නම් කරුණා මෛත්‍රියෙන් සොයලා බලලා විමසලා බලලා ඒකට නිවැරදි මඟ පෙන්වීමක් කිරීම යෝ එහෙමයි. දැන් අපේ ස්වාමීන් වහන්සේ මේ සමාජයේ තව තියෙන මේ කතාන්දරයක් නේ. දැන් අපි ඔබ වහන්සේ මනාව එක පැහැදිලි කරලා දුන්න අපිට. දැන් අපි උදාහරණයක් විදිහට හිතමු අපි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් නටපිරිකරක් පූජා කරනවා. එතකොට යම් උපාසකයෙකුට හෝ උපාසිකාවකට හිතෙනවා මම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙන් අටපිරිකර 80ක් පූජා කරනවා. එතකොට එලියෙන් දකින කෙනා දකින්නේ මේ චෛත්‍යයට අටපිරිකර 80ක් දුන්නා. මේ බුදුහාමුදුරුව 80ම අඳිනවද? මොකටද මේ 80ක් දෙන්නේ? එහෙම නැති වුණත් ඕක එකක් දුන්නොත් ඇද්ද? මදිද? ඔය ගැටලු එක යා ගැටෙනවා අපේ ස්වාමීන් ඒත් එකම මේ හුඟක් කට්ටියන්ගේ තියෙන අපේ ස්වාමීන් මේ මේ මේ චෛත්‍යය ගඩොල් ගොඩටද මේ ඒ රූපයටද මේ පූජ කරන්නේ බුදු හාමුදුරුවන්ටද පූජ කරන්නේ ඕය පූජාවෙන් පස්සේ මොකට දෝක වෙන්නේ දැන් සමහරු බුද්ධ පූජා වරමුණු කරන අපේ ස්වාමීනා ඊට පස්සේ ගෙදර ඉන්න බල්ලට තමයි ඒ බත් එක දෙන්නේ එතකොට එයාට සංඥාව හැදෙන්නේ සතාගේ ප්‍රමාණය අපේ ස්වාමීනාස ඔය සම්බන්ධවත් අපිට දහම් කාරණා ඇත්තටම ඒකත් සාකච්ඡා කළ යුතු වැදගත්ම ප්‍රශ්නයක් අරවින්ද මහත්මයා දැන් හුඟක් දෙනෙකුට මේ බුදුහාමුදුරුවන්ට යමක් පූජා කළාම ඒක ගැන ඔය ලොකු අමාරුවක් ගැටලුවක් ඇති හේතුව තමයි දැන් ජීවමාන බුදුහාමුදුරන්ට පූජා කළා නම් දානේ ටිකක් උන්වහන්සේක වළඳනවනේ. එහෙමයි. වළඳුවාම ඒක අහෝසි වුණා කියලා පෙනෙනවා. දැන් බුදුහාමුදුරෝ ජීවමානව නැති නිසා අපි කරන පූජාව පූජා කරන මොහොතේ තියෙනවා පස්සේ බලනකොටත් තියෙනවා. දැන් මේ මේ ද්‍රව්‍ය එතන nirupadritaව තිබීම අපට අමාරුයි. එහෙමයි. දැන් මේක අපත යනව නේද? අපරාධ නේද? අපට කෑම ටිකක් ආහාරයට ගත්තහම ඒක උගුරෙන් පල්ලෙහාට යනකොටම කෙල, සෙම්, සොටු කලවම් වෙලා පිළිකුල් වෙනවා. ඊළඟට ආමාශයට ගියාම ඒක මල මුත්‍ර බවට පත් වෙනවා. දැන් අර කෑම ටික අර විදිහට අසුචි ගොඩක් බවට පත් වෙනවා. ඒක අපට අපරාධයක් කියලා හිතෙන්නේ නැහැ. මොකක් නිසාද මේ ලේමස් ටික වැඩෙන නිසා. එහෙමයි. හැබැයි බුද්ධ පූජාව තිබ්බහම අපට කුසල් වැඩෙනවා. යහපත් ගුණයක් වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. සසර ගමනේ නිවන් දකින්න ප්‍රතිපත්තියට යොමු වෙනවා. එතකොට අර කෑම ටිකෙන් ගන්න පුළුවන් උපරිම ඵලයක් අපි එතකොට ඒ නිසා අරගෙන තියෙනවා. එහෙමයි. මේ කයක ලේමස් වැඩෙනවට වඩා ගන්න පුළුවන් හොඳම ඵලයක් තමයි ගුණ නුවණ අවදි කරගැනීම. ප්‍රතිපත්තියට යොමු වීම. ඉතින් ඒ ප්‍රයෝජනේ ගත්තට පස්සේ ආයේ දැන් අර කෑම ටික කෑවහම ලේ මස් වැඩුණාම මේක අසුචි බවටපත් වුණා කියලා අපරාධේ කෑම ටික කියලා අපි කියන්නේ නෑනේ. එහෙමයි. ඒකෙන් ගන්න ඕන ප්‍රයෝජනේ අරන් ඉවරයි. ඉතින් ඊට වඩා ලොකු ප්‍රයෝජනයක් තමයි අපි ඒ ආහාර ටික පූජා කරලා ඒකෙන් ගුණනුවණ මතු කරගත්තා. නමුත් ඒ ගුණනුවණ මතු කරගන්නට යොදා ගන්න ආහාර ටික අපරාධේ කියලා හිතෙන්නේ මොකද? අර ඒක තවමත් පූජා කළ විදිහටම nirupadrito තියනවා පෙනෙනකොට. ඔතනදී තමයි ඔය ගැටලුව මතුවෙන්නේ. ඉතින් දැන් අපි තේරුම් ගන්නට ඕන ලෝකයේ තියෙන සම්පත් ද්‍රව්‍ය ආදිය විනාශ කරන එක යෝග්‍ය නැහැ. එහෙමයි. ඒ නිසා අපි සැලසුම් කර ගැනීම වරදක් නැහැ. යමක් විනාශ වෙන්නේ නැතුව දිගු කලක් වැඩි ප්‍රයෝජනයක් සැලසෙන හැටියට කටයුතු කරන්න. දැන් ආහාරයක් කියන එක අපි පූජා කරලා ටික වෙලාවක් යනකොට ඒක පිලුණු වෙනවා. ඊට පස්සේ ආයේ ඒකෙන් ගත යුතු කිසි දෙයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අපි දානය පූජා කරනවා නම් අපි තේරුම් ගන්නට ඕන දේ තමයි ඒක බුද්ධ පූජාව හැටියට පූජා කරලා ඒකෙන් අපි බුදුගුණ සිහි කරගෙන අදාළ කුසලය સિદ્ધ කරගත්තට පස්සේ ඒ ආහාර ටිකෙන් ගත යුතු උසස්ම ප්‍රයෝජනෙ අරගෙන ඉවරයි. ඊට පස්සේ බ- මේකෙන් අපි බල්ලටත් කන්න දෙන්න ඕන මා- අසරණයටත් කන්න දෙන්න ඕන කියලා හිතනවා නම් එතකොට අපි එකම පූජාව බුදුහාමුදුරුවන්ටත් පූජා කරලා තව කෙනෙකුටත් ඒක දෙන්න කල්පනා කිරීම. ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ අපි වක්‍රාකාරයෙන් අදත්තා දානයකුත් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති නිසා උන්වහන්සේ ඒක අරගෙන නැහැ. එහෙමයි. නමුත් අපේ කුසල් සිත එතනදී paludu වෙනවා. එහෙමයි. කුසල් සිත paludu වෙනවා. අවසර අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි ශාසනයකට පූජා කරාම ඒක ඒක සංඝ සම්මුතියකින් තොරව ගිහියෙක් පරිහරණය කිරීම අදත්තා දාන පාප කර්මයක් කිය කියලා කියන එක සම්බන්ධව මොකද්ද මෙහෙමයි අදහස එතකොට ජීවමානව යම් කිසි කෙනෙක් දැන් අපි හිතමු සංඝයාට පූජා කරපු දේ සංඝයාගේ අනුමැතියෙන් තොරව ගන්නවා නම් ඒක අදත්තා දාන එහෙමයි එතකොට බුදුරජාණන් වහන්සේට පූජා කරපු දේ අපේ සොරසිතින් ගන්නවා නම් ඒක අදත්තා දාන අකුසලයක් වෙන්න පුළුවන් සොරසිතත් එක්කලා සොරසිතක් නැතුව තමන්ගේ අසරණකම ගැන හිතලා මට මං අසරණයි. ඒ නිසා බුදුහාමුදුරන්ට පූජා කරපු දේ දැන් බුදුහාමුදුරෝ ජීවමානව නැහැ. ඒ නිසා ඉතින් මං අරගෙන කෑවට කමක් නැහැ. මං කුසගින්නේ ඉන්න නිසා මම මේ කන්නේ. අනේ බුදුරජාණන් වහන්සේ මට සමා වෙන්න කියලා හිතාගෙන අරගෙන කනවා. කියලා හිතමු. ඒත් ඒක යෝග්‍ය නැහැ. එහෙමයි. එහෙමනම් එතකොට ප්‍රශ්නයක් එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පිළිමලක තියප එක කුණු වෙන්න ඇරලා මේ මනුස්සයා බඩගින්න ඉන්න ඕනද? නෑ එහෙම ඉන්න ඕනෙත් නෑ. එහෙම ඉන්න ඕනෙත් නෑ. තමන්ට ආහාරය සම්පාදනය කර ගැනීම තමන්ගේ කාර්යය. එහෙමයි. බුදුරජාණන් වහන්සේට යම් කිසි කෙනෙක් යමක් පූජා කිරීම ඒතනත්තාගේ කාර්යය. ඈ එතකොට ඒතනත්තා පූජා කරලා ගිහාම ඒක අපට අයිති දෙයක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන් කරපු දෙයක්. ගිහියා වුණත් පැවිද්දා වුණත් බුදුරජාණන් වහන්සේට පූජා කරපු දේ අරගෙන පරිහරණය කරනවා නම් අඩුතරමින් ඒ වෙලාවේ හරි පොඩි හරි වතාවතක්වත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළ යුතුයි. එහෙමයි. දැන් අපි හිතමු භික්ෂුව ඒ බුදුහාමුදුරන්ට පූජා කරපු චීවරය හෝ අටපිරිකර අරගෙන පරිහරණය කරනවා කියන්නේ. එහෙම කරන්න සුදුසු වෙන්නේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන වතාවත් කරන භික්ෂුවක් නම් තමයි. එහෙම දෛනිකව කරන කෙනෙක් නොවේ නම් ඒ වෙලාවට හරි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන පිරිසුදු කරලා තුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරලා මේ මල්ලාසන පිරිසුදු කරලා එහෙම తాවකාලික වතාවතක්වත් කරන්න. බුදුරජාණන් වහන්සේට පූජා කරපු එක තමන්ගේ පරිහරණයට නොගෙන සිටීමයි වඩා යෝග්‍ය. පූජා කරන කෙනත් බුදුහාමුදුරන්ට පූජා කරපු දේ තව කෙනෙකුට නොදී ඉන්න එකයි වඩා යෝග්‍ය. ඒක තමයි ප්‍රශස්ත ක්‍රමය. බුද්ධ පූජාව නම් බුද්ධ පූජාව. ඒක තව කෙනෙකුට පරිහරණය කරන්න ගන්න එක සුදුසු නෑ. හැබැයි ඒ ආහාරය එතනින් ඉවත් කරලා අපි එතන ස්ථානය සුද්ධ කරන්න පිරිසිදු කරන්න වතාවත් කරලා අයින් කළාට පස්සේ වෙන කෙනෙක් ඒක අනුභව කළයි කියලා පූජා කරපු කෙනාට හානියක් නැහැ. පූජා කරපු කෙනාට ඒක තව කෙනෙකුට දෙන්න ඕන කියලා හිතෙනවා නම් ඒ කියන්නේ වෙන ආහාරත් නැතිනම් වෙන ආහාර තියනවා නම් ඒ ආහාර වලින් දෙන්න පුළුවන්. හැබැයි දැන් ඉතුරු වෙලා තියෙන බුද්ධ පූජා පමණක් නම් වෙන දෙන්න දෙයක්වත් නැතිනම් තම මිනිස්සේ කුසගින්නෙත් ඉන්නවා නම් ඒ බඳු අවස්ථාවක බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අර විදිහට తాවකාලිකව හෝ වතාවතක් කරලා අවසරගෙන ඒක අර මනුස්සයට දෙන එක යෝග්‍යයි. එහෙමයි. එතකොට ඒ තනත්තා විසින්ම ඒක අරගෙන අනුභව කිරීම කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. එතන වගකිය යුතු භාරකාර ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා නම් එබඳු කෙනෙකුගෙන් ඉල්ලාගෙන උන්වහන්සේ දෙනවා නම් ඒක ගැනීම සුදුසුයි. අපි නැවතත් අවධාරණය කරනවා බුද්ධ පූජාව තව කෙනෙකුට දෙන්න නොසිතිය යුතුයි. තව කෙනෙක් විසින් ගන්න නොසිතිය යුතුයි. බුද්ධ පූජාව බුද්ධ පූජාවයි. ඒක බුදුරජාණන් වහන්සේට පූජා කළාම ඒකෙන් ගත යුතු උසස්ම ඵලය Taman අරගෙන ඉවරයි. එහෙමයි. එතකොට දැන් ඊළඟට අපිට ගැටලුවක් එනවා බුදුරජාණන් වහන්සේට පූජා කරන ආහාරය එහෙම ඉවත් කළාට පිළුණු වෙලා ගියාට උන්වහන්සේට ඇඳ පුටු මේසාදී ගරු භාණ්ඩ පූජා කළොත් ඒවට මොකද කරන්නේ? එතකොට ඒ විදිහට දිගු කලක් පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩ පූජා කළොත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒවා යොදවන්නට පුළුවන්. අපි හිතමු ඒවා මිල කරලා ඒවා විකුණලා ඒකේ ධනයෙන් අපිට බුද්ධ මන්දිරයේ අලුත් වැඩියා කටයුතු කරන්න පුළුවන්. බුද්ධ රූපේ තින්තාලේප කරන්න පුළුවන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සකසලා තියෙන දේවල් වලට ඒක යොදවන්න පුළුවන් නම් වඩා ශ්‍රේෂ්ඨයි. එහෙම යොදවන්නත් අවස්ථාවක් නැතිනම් ඒක සංඝයාගේ පරිහරණය සඳහා යොදවන්නට යෝග්‍යයි අර විදිහට ඒ ස්ථාන බාර ස්වාමින් වහන්සේලා විසින් එතනවත් පිළිවෙත් කරන ස්වාමින් වහන්සේලා විසින් අනුමත කරන විදිහට ඒක සංඝයාගේ පරිහරණය සඳහා යොදවීම යෝග්‍යයි. නමුත් එහෙම එකක්වත් ගිහියෙකුට දෙන එක උචිත වෙන්නේ නැහැ. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ අපේ කාල වේලාව අවසන් වෙගෙන යන්නේ. මම මේ මේ සම්බන්ධව භාෂණයේ කෙටි අනුශාසනාව බලාපොරොත්තු වෙනවා. දැන් මේ සමාජ මතයක් තියෙනවා මේ පන්සල ධනවත්. මේ මේ භික්ෂුව සංඝයා ධනවත්. මේ ධනවත් තැනින් අරගෙන මේ සමාජයේ දුප්පතුන්ට දෙන්න ඕනේ. මේක සාධාරණද අපේ ස්වාමීන් වහන්සේ? ඒක ඉතින් අර අපි පසුගිය වැඩසටහනේ කතා කළේ සමහරු ඉන්නවා පොහොසතාගෙන් හොරකම් කරලා දුප්පතාට බෙදා දෙන. එහෙමයි. ඒක සමාජය සුඛිත කරන්නට යෝග්‍ය වැඩපිළිවෙලක් හැටියට කෙනෙකුට පෙනෙන්න පුළුවන්. නමුත් ඒක ධර්මානුකූල කතාවක් නෙමෙයි. එහෙමයි. ධනවත් පුද්ගලයා ස්වකැමැත්තෙන් නිර්ධනයාට දෙනවා නම් ඒක ඒතනත්තාගේ ගුණය. මොහුට සැප සම්පත් තියෙන ඔහුගෙන් අරගෙන මොහුට දෙන්න ඕන කියලා වෙන කෙනෙකුට තීරණය කරන්න බෑ. මොකද ඒතනත්තා යමක් ලබලා තියෙන්නේ ඒතනත්තා සතු කුසල බලයක්. එහෙම. අරතනත්තාට අහිමි වෙලා තියෙන්නේ ඔහු සතු කර්ම ශක්තියත් එක්ක. එතකොට ඒ දෙදෙනා සතු කර්ම ශක්තිය දෙදෙනා භුක්ති විඳිනවා ඒක මැදට පැනලා අරයාගේ කොටස මෙයාට දෙන්න ඕන කියලා අපට තීරණය කරන්න අපි ලෝකපාලක නෙමෙයි. <laughs> එතකොට මේ කර්මය පාලනය කරන්න විශ්ව ධර්මයන් පාලනය කරන්න අපිට හැපයි තියන්නේ අපිට යෝජනාවක් කරන්න පුළුවන් ඔබට වැඩිපුර තියෙන නිසා මේ අසරණයාට දීම සුදුසුයි කියලා අපිට යෝජනාවක් කරන්න පුළුවන් දෙන නොදෙන එක එතනත්තාගේ. ඉතින් මට යමක් තියනවා නම් මම දෙන එක මගේ කාර්යයක්. තව කෙනෙක් දිය යුතුයි කියලා අපිට නියම කරන්න පුළුවන් කමක් නැහැ. අපිට යෝජනාවක් ආරාධනාවක් කරන්න පුළුවන්. එහෙමයි. එහෙමයි. ඥාන සම්ප්‍රයුක්තාකාරයෙන් මේ ධම්ම මගේ ගමන් කරන්න ඕනේ විදිහ අපේ ස්වාමින් වහන්සේ අපිට මේ කරුණාවෙන් දේශනා කරලා වදාරන්නේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම ඥාන සම්ප්‍රයුක්ත භාවය ඇති කර ගැනීමට විමසිලිමත් භාවය කියන දේ ඉතාමත් වටිනවා අපිට මේ සාකච්ඡාවලින් ඒක තමයි මනාවට පිළිඹිබු වෙන්නේ. කාල වේලාව හරස් වීම නිසා අදට අපි ඔබගේ නිවසෙන් සමුගන්නට සිද්ධ වෙනවා. නමුත් ලබන සතියේ තවත් මේ වැනිම හරවත් දහම් සාකච්ඡා සභා මණ්ඩපයකින් අපි ඔබේ නිවසට පැමිණීමේ බලාපොරොත්තු වෙනුයි අද සමුගන්නේ. ඉතින් අද අප වෙනුවෙන් අනුකම්පාවෙන් වැඩමවා වදාරව ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී අපේ නායක ස්වාමින් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරන අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනික ගමන තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිද්ධ කර ගැනීමට මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා. ඒත් එක්කම සුපින්වතුනි සියස මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන් අපේ කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂකතුමන් ඇතුළු සියලු දෙනාටමත් අපි මේ අද එකතු කරගත්තා වූ ධර්ම දානමේ කුසලයේ අනුමෝදන් කරනවා මෙවන් ශාසනික සේවාවන් තව තවත් සසුනට සමාජයට කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම පින්වත් ඔබ සැමටත් මේ කුසලය අනුමෝදන් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට හේතු වාසනා වේවා. අපි නැවතත් ලබන සතියේ මෙවන් හරවත් වැඩසටහනකින් හමු වෙමු. ත්වන් සරණයි.